නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසෝ බොජ්ජං වේසෝ ඉද බික්කවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං සමාධි සම්බොද්ධංගං අත්තිමේ අජ්ජත්තං සමාධි සම්බොද්ධං හෝති පජානාති අසන්තං වා අජ්ජත්තං සමාධි සම්බොද්ධංගං නත්තිමේ අජ්ජත්තං සමාධි සම්බොද්ධං හෝති පජානාති අනුපන්නස්ස වා සමාධි සම්බොජ්ජංගස්ස උප්පා ආදි සම්බොජ්ජංගේ කියන නිවසටයි මේක ආලෝකේ බොහෝමත්ම රදගත් වාගේම විවිධ මති මතාන්තර හේතු වෙච්ච මේක මේ අත්‍යවශ්‍ය කොටස් නිතර අලුත් වෙන්න ඕනේ. අකච්ඡාද ලක් වෙන්න ඕනේ. නිතර විචක්ෂණ ඥාන වලට ලක් වෙන්න ඕනේ ලක් වෙනවා. එතකොට මේ ධර්මයේ වෙනුවෙන් පූජා කරපු ජීවිත ඇත්තා වූ ඒතම හිත නමුනා වූ ඇත්තන්ට තම තමන්ගේ ඒ සතිය ඒ ඒ සමාධිය පහළ වෙනකොට ඇති වෙන හැටි ලියා තබා ගන්න ධර්ම සාකච්ඡාවකට ඉදිරිපත් කර ගන්නට නොපැකිලෙන ගතියක් තියෙනවා. ඒ මොකද මේ සතියක් සමාධියක් කියන දෙකම බොහෝම සජීවී ධර්ම දෙකක්. වෙන විදිහකට කියනවා නම් ජීවිතයක් සාක්‍රියව සජීවීව වෙනස් කිරීමකට ලක් කරන ධර්ම දෙකක්. ඒ ධර්ම දෙක විවිධ ජීවිත ගැටලු සහිතව ධර්ම මාර්ගයේට පෙළඹෙනා වූ ඇත්තන්ට විවිධාකාරයෙන් පේනවා. විවිධ ආකාරයෙන් පාදන. ආන්තරික දුලති ඇති. තාම අපි බොද්ධංග පාරවය සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ ගැනීම බොද්ධංග පාරවයට ගත්තහම බොජ්ජංග ධර්ම පටන් ගන්න සතියෙන් බව දැන් අපි අහලා තියෙනවා අපිට ඇහිලා තියෙනවා ඒ තැන් පටන් ධම්ම විචය වීරිය පීති පස්සද්ධි පසු කරගෙන දැන් අචාවේ ඒ අනුව අද ඉදිරිපත් කර ගන්න මේ මාතෘකාව මේ විදිහට සති සමාධි සම්බොධ්ධංගය ගත්තාම ඉතින් ආසන්න කාරණාවකින් බොද්ධංග ධර්මරුව ධර්මානුමය සාකච්ඡා කරනකොට ඉදිරිපත් කරනකොට වටහා ගන්නකොට පස්සද්ධිය තමයි ආසන්නම කාරණාව. නමුත් බුද්ධ දේශනාව සඳහන් වෙන අනිකුත් සූත්‍ර ධර්මවල ප්‍රමෝද පීති පස්සද්ධි සුඛ සමාධි කියලා මේ බොද්ධංග වල පෙන්නන පීති පස්සද්ධි සමාධි කියන අවස්ථා තුන මැදට තව අතුරු අවස්ථා දෙකක් ඉක්තු කරලා ප්‍රීතියට මුලින් ප්‍රමෝදය නැත්නම් තරුණ ප්‍රීතිය තමයි ප්‍රමෝදය කියන්නේ තරුණ ප්‍රීතියෙන් ප්‍රීතිය හටගන්න. ඊගාවට බොද්ධංග ධර්මයක් වෙන පස්සද්ධිය ප්‍රීතිය නිසා හටගෙන ඒ පස්සද්ධියෙන් සුඛය පහළ වෙනවා. පස්සද්ද චිත්තෝ සුඛිතෝ ඊට පස්සේ සුඛිනෝ චිත්තං සමාධිය ඒ සුඛය අනුව තමයි සමාධිය පහළ වෙන නිසා සමාධියට පෙර ආතුව තියෙන බොහෝමත්ම මිහිරි. බොහෝමත්ම සිත් ගන්නාසුළු ඇහෙනකොට පවා හිත පිනායන ධර්ම කොටසක්. ඉතින් මේ නිසා පේනවා මේ සමාධිය හොඳ ප්‍රයත්නයක හොඳ පෙළගැස්මක පසු ප්‍රතිඵලයක්. ඒ මූලික ඒ ලක්ෂණ මූලික ඒ ප්‍රමෝද ලකුණු ප්‍රීති ලකුණු පස්සද්ධේ ලකුණු සුඛ ලකුණු පහළ නොවි ප්‍රාර්ථනා කළ පමණින් ප්‍රීති මේ සමාධිය පහළ වෙන්න බෑ. ඒ නිසා අපි මේ යන ගමන දුක්ඛ සත්‍ය සොයා යන ගමනක් විපස්සනා යෝගාවචරය හතනම් දුක්ඛ ප්‍රතිපදාව කියලත් මේකට සඳහන් කරනවා. ඒ தත්ත්ව යටතේදී මේ සමාධිය හමු වීම කියලා කියන්නේ අර අවසානයේ දකින්න හම් වෙනේ සාන්ත සුඛයේ යම් කිසි විදියක පෙර නිමිත්තක් වාගේ. ඒ නිසා සමාධිය හම් වෙන්න කලින් යෝගාවචරය කයෙන් සිටින් ඒ ප්‍රමෝද භාව ප්‍රීති පස්සන ප්‍රීති ඒ වාගේම පස්සද්ධිය සංහිඳියාවක් ඊගාවට ඒක කාය චිත්ත වශයෙන් ලැබෙනවා ඊගාවට සුඛයක් අත්විඳිනවා ඒක හරිය සුවපත් වෙච්ච භාවයක් තියෙනවා. කයෙන් සිටින් බොහෝම සුවපත් මේ එන සමාධියට සූදානම් බවක් ඇති වෙනවා. මේ නිසා මේ ඉස්තර ඉස්තර සඳහන් වෙන চৈতසික ධර්ම පස්සෙන් පස්සෙන් සඳහන් වෙන මේ සමාධි වගේ ධර්ම වලට පෙරමඟ සකස් කරලා දෙනවා. ඒ නිසා ඒ අත්දකින්න යෝගාවචරයාට මේ ක්‍රමානුකූල වැඩපිළිවෙල ඉගෙන ගැනීම ප්‍රතිපදාවක් තහවුරු කර ගැනීමට අඛණ්ඩව නැවත නැවත භාවනාවක් කිරීමෙන් තමයි මේ ප්‍රතිඵල ලැබෙන්නේ කියලා හිත හදාගන්නට ලොකු ධෛර්යයක් වෙනවා. එහෙම නැත්නම් සමාධිය නැන්නේ, සමාධිය ඇවිල්ලා නැන්නේ. නැතිවට හේතු මට ප්‍රී සුඛය නැහැ, පස්සද්ධිය නැහැ, ප්‍රීතිය නැහැ. ඊට කලින් තියෙන්න ඕන ප්‍රමෝදේ නැහැ, ඊට කලින් තියෙන්න ඕන ධම්මවිචේ නැහැ, ඊට කලින් තියෙන්න ඕන සතිය. ඉනේක ඒහිපාසික ධර්ම විනයක විශේෂ ලක්ෂණයක්. ප්‍රතිතවක් කීපයක මම ආසාවෙන් කියුවා මේ විවිධාකාර ආගම් දර්ශනවල තියෙන මූලික කොටස් ඒ වගේ පුදුමාකාර විදිහට මේ ඔක්කොම යට කරලා තියෙන්නේ ඇදහිල්ලට. මාව අදහන්න. අව ඇදහැව්වේ නැත්නම් ඒ කාන්තේම සදාතනික අපායට තීන්දු වෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ කෝපයට ලක් වෙනවා. නෞංකාර දෙයනාන්ති. යම් ආකාරයකට මරණ මොහොතේ හරි අදහවුවොත් ඒ කාන්තේම ඒ කරපු සවපව් ඔක්කොම හොදනවා මට කරන්න බැරි දෙයක් නෑ. ඒ කාන්ත සදාතනික ස්වර්ගයට දිවි ලෝකයට පවුනනවා කියලා මේ ධර්ම කොටාද පිළිබඳව එකිනෙකට ගලපා දක්වන සමුප්පාද පටිච්චසමුප්පාද ක්‍රමයක් හෝ හේතුඵල ධර්මයක් නෙමෙයි පෙන්වන්නේ මේ හුදු ඇදහිල්ල පමණයි. ඉතින් අපිත් සතියට කලින් සතිය ඇති කරන්න කලින් ඇදහිල්ලක් ගන්නවා. බුද්ධාදී රතනත්නයේ කෙරෙහි ඇදහිල්ලකින් තමයි පටන් අරගන්නේ. නමුත් මේ බොද්ධංග ධර්ම කියන මට්ටමට විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ සතර සතිපට්ඨානයේ ධම්මානුපස්සන කොටස දෙනකොට ඒකින් ලොකු ධර්මමය භාණ්ඩාගාරයක් සහිත යෝගාවචරයක. ඒ යෝගාවචරය යම් තැනක තමන්ගේ සතිය හෝ සමාධිය හෝ වෙනයම් ධර්මතාවයක අඩුපාඩුවක් වුණොත් ඒකට කිපිලා නුරුස්නා ගති පහල කරගෙන අලුවක සාදාල නැගිටින්න යන්නේ. හොඳට සලකා බලනවා පිටිපස්සට හැරිලා කොහොමද මොකද්ද මේ ධර්මයට පෙර ආතුව පහළ වී සිටි ධර්මයේ ඒක පිළිබඳව පෙර ලක්ෂණ මට පහළ වුණාද ඊට කලින් පහළ වී සිටි ධර්මයේ මොකද්ද කියලා අර පිටිපස්සෙන් පිටිපස්සට සලකා බැලීම ලොකුම ලොකු ඒ සමාධිය නැති වෙච්චාම තමයි ඔය ගොඩක් භාවනා ජීවිතවල පැවිදි ජීවිතවල උපස්ථාන කාලවල හිතේ ආරවුල් පැන නැගින්නේ. කයේ ආරවුල් පැන නැගින්නේ. සම්මාකාරයකට සමාධිය තියෙනවනම් ඊට කලින් සුඛය පහළ වෙලා ඊට කලින් පස්සද්ධිය පහළ වෙලා ඊටත් කලින් ප්‍රීතිය පහළ වෙලා ඊටත් කලින් ප්‍රමෝදය පහළ වෙලා ඊටත් කලින් ධම්මවිචේ පහළ වෙලා මේ කයේ කිතේ ඇති වෙන සෑම දුෂ්කරතාවයක්ම අර ධර්මතාවලින් පෙරිලා එනකොට හැම දෙයක්ම ධර්මානුකස්සනාවමයි අතහරින්න දෙයක් නැහැ කාය චිත්ත ධරතයක් ආවත්, කායේ චිතේ දලලඩු ගතියක්, ගොරෝසු ගතියක්, ලෙඩක් රෝගයක් ආවත්, ඒකත් භාවනාවමයි. ඒකත් සතර සතිපට්ඨාණයෙන් තොර නෑ කියලා. ඒකත් සමාධියට ආහාරයක් කරගන්න පුළුවන් තරමට ප්‍රබල ප්‍රකට තත්යකටපත් වෙනවා. එතකොට නම් ඇත්තටම යෝගාවචරය කියන්න පුළුවන්. ශ්‍රමණ ධර්ම සම්පූර්ණ වෙනවා කියන්න පුළුවන්. පස් කාලයක් ගත වෙනවා කියලා කියන්න පුළුවන්. අපි අපේ ශූන්‍යාකාරයේ සුවසේ බුද්ධ විඳිනවා කියලා කියනවා. ඒ නිසා සමාධිය පිළිබඳව අපි ඒ හේතුඵල සම්බන්ධතා සහිතව ඉගෙන ගැනීම විශේෂයෙන්ම විපස්සනාවට බලයි. මේ සමතේ ගත්තත් ඒ සමතේ සුද්ධ සමතය විපස්සනා සමතය නැත්නම් සුද්ධ සමාධිය සමත සමාධිය කියලා දෙකක් තියෙන බව දැනට ප්‍රතිපාදයි. එයින් සූත්‍ර පිටකයේ වැඩි කොටසක 100ට වැඩි ප්‍රතිශතයක සංග්‍රහ වෙන්නේ මේ සමත සමාධිය ඇති කරගෙන ඊට පස්සේ විපස්සනාට හැරවීම. නමුත් ඒ ක්‍රමය දැනට අවුරුදු වෙන විදිහට කියනවා මේ බුද්ධ ජයන්තිය පහළ වෙන්න කලින් ගොඩාක් උත්සාහ කළා තියෙනවා. ඒ උත්සාහය මුගක් අසාර්ථක වෙලා තිනවා. ඒව නැත්තම් ඒක හුඟක් වෙලාට චින්තාමේ කොටසකට නතර වෙලා තියෙනවා. භාවනා මේ පැත්තට දියුණු කරගන්න බැරි වුණා. යමක් කුමක් හෝ හේතුවක් නිසා. නමුත් පසු කාලීනව ඒ විපස්සනා සමාධියෙන්ම පටන් ගන්නා ක්‍රමය ඇතිවීම නිසා අර සමත සමාධි ක්‍රමයක් පණගන්විලා විපස්සනා සමාධි ක්‍රමයක් පණගන්විලා අද යම් ප්‍රබෝධයක් විශේෂයෙන්ම විලෝ වශයෙන් භාව නිවන් දකින්න ඕනේ කියන පිරිසකේ ඇති වෙලා කියනවා. ඒකට ඇත්තටම අපි වඳින්න පුදන්න ඕනේ මේ සමාධියට තමයි. මේ සමාධිය ඇති කර ගැනීමේ ක්‍රමය විශේෂණ වුණා අලුත් වුණා අලුතෙන් හඳුන්වා දීමක් සිද්ධ වුණා. ඒ නිසා නැවතත් මේ සමාධිය පිළිබඳව අද උදම්මන්න පිරිස් ඊ ලෝකෙත් දකින්නවා, පැවිදි ලෝකෙත් දකින්නවා. විපස්සනා ලෝකෙත් දකින්නවා, සමත ලෝකෙත් දකින්නවා. ඒ සඳහා මූලිකව හේතු වෙච්ච කාරණාව පිළිබඳවයි තාමත්ම සාලකලිමත් හොයලා බලනකොට පේන්න තියෙන්නේ ඒ සමත සමාධිය ගැන පමණක්ම බලාපොරොත්තු තමනවා වෙනුවට මේ විපස්සනා සමාධිය හොඳ විකල්පයක් මේ කාලේ වැඩ ගන්න පුළුවන් එකක් කියලා සලකා බලන්ට හිත දීපු ගතිය මේ බුද්ධ ආගමේ මේ භාවනාවේ මේ සමාධියේ දියුණු වීමට උංගා හේතුලා තියෙන බව පොත්පත් කියවන කොටත් බුද්ධ චරිත දිහා බලන කොටත් වේ. මේ නිසා ධර්මයේ යම් යම් විවිධ මූණත් සාසනයට අතුල් වෙනවා කියන්නේ. ඒ මොකද ඒ විපස්සනාව මුල් කරගෙන එහෙම නැත්නම් විපස්සනා සමාධිය මුල් කරගෙන යනවා කියන කතාවේදී අනිවාර්ය ලක්ෂණයක් තියෙනවා මේ ජීවිතේම නිවන් දකින්නවා කියන එකත් එකමයි යන්නේ. විපස්සනා සමාධිය කියන වචනේ මෛත්‍රී මුදු මෛත්‍රී බුදුහාමුදුර දකලා නිවන් දකින්න කියන කතාවත් එක්ක ගැළපෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒක සමහර පිළිගන්න අකමැති වෙන්න පුළුවන්, කැමැති වෙන්නත් පුළුවන්. මේක තාමත් පවතින නිරීක්ෂණයක මට්ටමින් යෝජනාවක මට්ටමින්. අපි අපිව භාවනා කළම කිස්තර කරගන්නවා. දෙවෙනි එක තමයි ඒ සමත සමාධියත් විපස්සනා සමාධියත් කියන මේ දෙකේ විපස්සනා සමාධිය මාර්ගයෙන් මේ ධර්ම මාර්ගයේ කුළු ගන්නවා ගන්නට ගියාම පැවිදි උපැවිදි කියලා වෙනසකුත් නැතුව ගිහිල්ලා කියනවා. මේක පැවිද්දන්ට පමණක්ම අරණ්‍යගතව අධිශීල සංඛ්‍යාතව කළ යුත්තක් කියන ඒ අර සීමාව කඩලා ගිහින් කියනවා මේක පැවිද්දන්ට වගේම ගිහියත් අන්න කරන්නේ. එදිනදා ජීවිතේ කටයුතු කරන ගමනොත් කරන්න පුළුවන්. මෙන්න මේ ධර්මතා දෙක නිසා අද බුද්ධාගමේ සම්ප්‍රදාන කූලව හිර වෙලා කොටු වෙලා තිබුණු රටවල් වලින් බැහැරට විහිදිලා තියෙනවා. මේ නිසාම මේ සතිය පිළිබඳවත් සමාධිය පිළිබඳවත් අද මේ ලේඛන ලෝකයේ සාහිත්‍ය ලෝකයේ විශාල ග්‍රන්ථ නිෂ්පාදනය වෙන්න පටන් ගන්න තියෙනවා හුඟක් වෙලාවට ඒක සම්ප්‍රදායනුකූලවම නැහැ. මිලෝ වශයෙන්ම නිවන් දකින්න පුළුවන්. දී පැවිදි වෙනසක් නැතුව මේක කරන්න පුළුවන් ආදී වශයෙන් ධර්මතා පැන නිසා යම් ආකාරයකට බුද්ධාගම අයිතියට බාරගත්ත ගුරුකුලයන් වලට තර්ජන ඉල්ල වෙලා තියෙනවා. අපි බුද්ධාගම්කාරයෝ අපි මේක දන්නේ අපේ අයිතිය මේක තියෙන්නේ කියලා යම් කෙනෙක් කියන හිතනක් ඒත් නිකම්ම නිකන් එලි වෙලා ආලෝකයට ලක්වීම නිසා නැත්නම් ඉර පායපු නිසා මිලීනව නිලීනව කියාවු හඳ වාගේ තියෙනවා තිබුණාට දිස්නේ නැතුව ගිහිල්ලා තියෙනවා. දිස්නේ තෙද නැතුව ගිහිල්ලා තියෙනවා. මේ හොඳට සලකා බලන්න ඕනේ. තම තමන් භාවනා කරනකොට සලකා බලන්න ඕනේ. මේ සමත සමාධි විපස්සනා සමාධි කියන මේ දෙක හරියට තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ අවුල තේරුම් ගන්නේ නැතුව අපිටත් අර වංචනික ධර්ම කුහකතාවයන් නැත්තම් ඡටමායාවි ධර්ම නිසා මේ ඇති වෙලා තියෙන තාම ක්ෂණය තාමත්ම දුර්ලභ ක්ෂණය අපේ පණීතික තියෙනවා. ඒක නිසා මේ සමතය ඇති කිරීමේදී සමත සමත ක්‍රමයෙන් ඇති වෙන සමාධිය වේවා විපස්සනා ක්‍රමයෙන් ඇති වෙන සමාධිය වේවා යම් කිසි කෙනෙක් මට මේ ජීවිතයේදීම මේ ධර්ම අත්කර ගන්න ඕනේ කියන අදහස ඇති කරගත්තට ඒක කවදාකවත් නරකක් අහිණියක් ඇති ධර්මතාවයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම තිබිය යුතු ධර්මතාවයක් කියලා කියන්න පුළුවන්. ඒක තිබුණයි කියලා පස්සට මතුමත් මේ නිවන් දකින්න බඩ පිළිවෙලට බාධාවක් වෙන්නේ දෙක මේ සඳහා අයිතිවාසිකමක් නැත්නම් අධිකාරියක් කාටවත් පවත්වන්න බෑ. මේක මෙහෙමමයි අර ඒක අර එහෙමමයි කියලා කිසිම සේත්ම කිසිම ආකාරයක තත්කාරිය පවත්වන්න බෑ වැඩි කොටසක සූත්‍රවල සමත සමාධිය මුල් කරගෙන ගියාට අනන්ත සූත්‍ර හම්බ වෙනවා මේ විපස්සනා සමාධිය මුල් කරගෙන යන. ඒකට හේතු කාරණු මකන්න බෑ. ඒක අර වැඩි ඡන්දයෙන් ගත්තොත් නම් සමත සමාධිය හැමතැනදීම කියවිලා තියෙනවා. නැත්තම් සමාධිය අත්‍යවශ්‍යයි. නමුත් ඒක විපස්සනා සමාධිය වුණොත් භවනා ජීවිතයේ ශ්‍රී ලංකාරයි. භවනා ජීවිතේ විචිත්‍රයි. භවනා ජීවිතයේ අභියෝග පූර්වකයි. ඒ නිසා අපේ ජීවිතේ වෙතක අපට සිද්ධ වෙනවා අර වාගේ විචිත්‍රතාවට අභියෝග පූර්වක ධර්ම වලට මුහුණ දෙන්න හිතෙනවා. විතේක අපට අවශ්‍ය වෙනවා ඒ සම්ප්‍රදාන කූල සමත සමාධිය යන මේ දෙකම අපි තියාගන්න ඕනේ. මේ සඳහා අපි පස්සද්ධියෙන් පටන් අරගෙන සුඛයට ගිහිලා සුඛයෙන් සමාධියට යනවා කියන ක්‍රමයට මේ බොජ්ජංග ක්‍රමයට විස්තර කළොත් ඒ සමතයේ මෙතන යත්තම සමතේ කියන වචනේ වැඩිට පාවිච්චි කරන සමාධියේ ඔය අභිධර්ම ක්‍රමයට එහෙම නැත්නම් අටුවාචාරින් වහන්සලා ක්‍රමයට දක්වන අර්ථ නිරූපණය ගැන හිත යෙදුවොත් ඒක සඳහා පෙන්වන්නේ අවික්ෂේප ලක්ෂණය තමයි සත් සමාධිය හැටි. වික්ෂිප්ත නැහැ. හිත නැත්තම් සමාධිය ඇති වෙච්ච හිත සමාධිය ප්‍රමුඛ කරගෙන යන්නේ. ඒක නිසා පාමොක්ඛ ලක්ෂණ කියලා කියනවා. සමාධිමත් හිතේ සමාධි චෛතසිකේ තමයි අනිත් ඔක්කොටම මඟ දක්වන්නේ අප්‍රමුඛතාවයටපත් වෙන නිසා පාමොක්ඛ ලක්ෂණ නැත්තම් අවික්ෂේප ලක්ෂණ අවිතාහාර ලක්ෂණ විෂද මේ විශේෂ විශ්‍රියමක් නැහැ ඔක්කොම වික්ෂිප්ත නැහැ. ඉන්සාර සමාධිගත වෙච්ච හිත කුසල ධර්මයන් කෙරෙහි ඒකාග්‍රතාවය කියලා අර්ථකථනයක් දෙනවා. ඒක අපිට භාවනාවේදී සමත විපස්සනා වේදකින් තොරව අත්දකින්න පුළුවන් එකඟ වෙන්න පුළුවන් අර්ථකථනයක්. වික්ෂිප්ත භාව නැති වෙනවා හිතේ. ඒ වගේම ඒ ධර්ම කොටස් ඒ හිතක තියෙන සමාධිය ඇරිච්චාම අනිකොත් চৈতසික ධර්ම සම්පින්දන ලක්ෂණ පිටු කර දක්වනවා. එක එකන එක එක පැත්තට දුවන්න දෙන්නේ. ඔක්කොම සමතේකටපත් කරනවා. සම්පින්දන ලක්ෂණ ඒක හරියට අග්ගලා පිටි කුඩු ටිකකට පැණි ටිකක් දාපුවාම ඒ අග්ගලා ගුලි කරන්න පුළුවන්. ඉස්සර කාලේ නිදර්ශනයක් හැදීට කියනවනම් නාන්න ගන්න හුණු නාන්න ගන්න ඒ මැටි જાතිය වතුරේ තෙමලා තෙමලා තමයි ඇඟේ ගන්න. නාන සුණු වලට දාපු වතුර වාගේ ඔක්කොම පිඩු කරන ගතියක්, එකතු කරන ගතියක්, ආබන්ධන ලක්ෂණයක් මේ මේ කෘත්‍ය වශයෙන් කියන සමතී. ඒ වාගේම උපසමය නැත්නම් ඥාණය වැටහෙන කාරණාව. බොහොම සාන්ත බවක් ඇති වෙනවා හිතේ උපසම ලක්ෂණය. එහෙම නැත්නම් ඥානපච්චුපට්ඨාන අතුලාන්තයක් ගැඹුරක් බොහොම දුරක් පේන්න පටන් අර ගන්නවා සමත මේ සමාධි හිතට. අනිකොත් ඔක්කොම තියෙන කරතර කංකරච්චල් ඔක්කොම නතර වෙලා මුළු සභාවම මුළු සමිතියම එකක් ඡන්දයෙන් ඒ යෝජනාව විස්තීර කරනවා. ඒ නිසා සමිතියේ ඉස්සරහට යන්න පුළුවන් ගැතියක් තියෙනවා. සමතේකටපත් වෙන උපසමනයක් ඇති කරනවා. ඒ විතරක් නෙවෙයි හොඳටම පිරිසිදු වෙච්ච වතුර සහිත විලක අඩියේ තියෙනා වූ සිප්පි කටු එනතම් පුංචි මාළු අර වතුර හරහා ගියයි කියලා කිසිම බාධාවක් නැතුව විනිවිද දකින්න ASCII සමතේ ඇති හිතට හොඳට ඇතුළත පේනවා ගැඹුර පේනවා දුර පේනවා ආනේ ගතිය නිසා මේකට කියනවා ඥානය කියලා ඇත්ත ඇති හැටියෙන් දැක ගැනීමට හොඳම පිරිසුදු වාතාවරණයක් ඇති කරනවා. සමාහිතෝ යතා භූතං ජානාති පස්සති කියන බුද්ධ වචනේ අනුවයි මේ පච්චපට්ඨානේ පිළිහිටවල තියෙන්නේ. උපසමනේ ඇති වෙනකොට ඥානෙ පහළ වෙනවා. ඉතින් අපේ සාමාන්‍ය ජීවිතය අපි ගත්තොත් එහෙම අපි හුඟක් වෙලාවට හදිසි තීන්දුව අරගන්නේ කලබල වෙච්චි, තක්කු මුක්කු වෙච්ච අවස්ථාව. කිසිම උපසමයක් නැති, කිසිම ඥානයක් නැති වෙලාවට. අන්න ඒ වෙලාව ගන්න තීන්දුව බොහෝ විට වර්තමාන මොහොතට අනාගතයටත් හානි කරයි. තමන්ටත් අනුන්ටත් හානි කරයි. ඒ නිසා වහා තීන්දු ගැනීම උපේක්ෂාවකින් සලකා බැලීමකින් තුනෝ තීන්දු ගැනීම තමා විසින් තමන්ටම කරන විශාල අහිණියක්. තම අවස්ථාවක தত্ত্বය හොඳට සමාහිත වෙලා අතුලාන්තයක් ගැඹුරක් පේන වෙලාවට නම් ඒ ගන්න තීන්දු බොහෝ දිනාගේ ප්‍රසාදිත හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි අනුන්ට තමන්ට හිතසුව එළවනවා. මේකෙන් ගන්න තියෙන එකක්. ඒ වාගේ හොඳට දේවල් සමාහිත වෙච්චාම තීන්දුවක් ඕනෙත් නැහැ. කවුරුවක්වත් විශේෂ වෙලා නඩුකාර තත්ත්වයකටපත් වෙන්න ඕන මුළු සමිතියටම වැටෙනවා. ඒක නිසා මේ හදිසිය ගන්න තීන්දුව නිසා තමයි මේ සමිති සමාදාන වලත් ඒ වගේම හිතේ චෛසික ධර්ම අතරත් මේ ලොකු කලබගෑනීම තියෙන්නේ. ඉතින් ඒ නිසා මුළු බුද්ධ ආගමම කැටි කරන ධර්මතාවයක් වශයෙන් පෙන්නනවා අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. අපන්නක ප්‍රතිපදා කියලා. මොනම දෙයකත් හදිස්සියේ තීන්දුවක් ඉල්ලනවනම් කිසිම දෙයකට විරුද්ධ වෙන්න බෑ නිසද්ද වෙන්න. ඒ කලබල කරන කට්ටිය ඕනේ තීන්දුවක් ගත්තා. එකට ඒකට විරුද්ධ වෙන්නත් එපා. Tamanගෙන් ඉල්ලන තීන්දුව ඉල්ලේක ඉල්ලන එක වැරදි කියන්නත් එපා. දැන් අවස්ථාවක ඒ හදිසිය කඩිකුලප්පුවේ ඒ තක්කු මුක්කුවේ ගන්න තීන්දුව නිසා ඒ ඇත්තෝ හොඳට මේකෙන් වෙහෙතරපත් වෙච්චාම තමන්ට තීරුම් කරලා දෙන්න ලේසි ඇත්තා වූ සජීවී සහක්‍ය අනුවේ මේ කලබලේ ගන්න තීන්දුව කවදාකවත් yaadෙන්නේ නැහැ. හොඳට දේවල් සමාහිත වෙච්චාම තීන්දුව ඕනෙත් නැහැ. මේක යෝග ජීවිතයකට ඉතාමත්ම ගැඹුරින් අවශ්‍ය කරන කාරණාව. ඒක තමයි සාමීච ප්‍රතිපන්න කියන සාමීච ප්‍රතිපදාව කියලා කියන්නේ. කිසිම දෙයකට විරුද්ධ වෙන්නේ සම්ප්‍රදාය පැමිණෙන්නේ මොකද්ද? ඒකට එකඟ වෙන්න. මේක මේ සමාජයේ පිළිබඳව දක්වන පච්චපට්ඨානේ බොහොම ආසන්නයි. ඊගාට පදත්තානේ වශයෙන් සමාධිය පෙන්වන්නේ විශේෂතෝ සුඛ පදත්තාන. හොඳට කාය සිත් දෙක සුඛයටපත් වෙන්න ඕනේ. ඒක පදනම් කරගෙන තමයි මේ සමාධියක් පාලනය එදත් ඒ කියන්නේ ගියේ සතියෙත් අපි සාකච්ඡා කරපු මේ පස්සද්ධි චෛතසිකයත් නැත්නම් පස්සද්ධියෙන් පහළ වෙන සුඛයත් සුඛය සමාධියට පදනම් වීමක් කියන මේ කතාව මතක් කරනකොට හොඳටම තවත් යෝග ජීවිතයට සම්බන්ධ කාරණාවක් මේක පුළුවන් ගන්න පුළුවන් තමාට තමා කෙරේ මෛත්‍රියක් නැති මනුස්සයාට කවදාකවත් සමාධිය පහළ වෙන්නේ මේක හදිස්සියේ කඩිමුඩිය කොහොම හරි ගන්න ඕනේ කියලා දැඩිව පරියන්කේ ගහන කලයුතු කර කටයුතු කරන කෙනා තමාට මෛත්‍රිය ඇති කෙනෙක්. ඒ වගේම තමයි ඉඳ ගන්න ඉඳ ගන්න වාරේ නිදි කිරණ්ඩයි අරමුණේ පිටපණින්ටයි හිත විහිතණ්ඩයි හදන මිනිහා තමාට මෛත්‍රිය ඇති මිනිසෙක්. ඒ දෙන්නම අන්තිම සතුරු දෙන්න යෝග ජීවිතේට. එනිසා යම් කිසි කෙනෙක් මේ ලෝකේ යත්තා වූ සුබ පැත්ත, සුඛ පැත්ත, හොඳ පැත්ත අනේ මට වටිනා බුද්ධෝත්පාද කාලයක් හම්බ වුණා. අනේ මට වටිනා මනුස්සාත්ම භාවයක් ලැබුණා. අනේ මට ඇහැකන දිවනාසය ආදී මේ ඉඳුරන්ගේ අකල විකල භාවයකින් තොරව හොඳ ක්ෂණ සම්පත්තියක් ලැබුණා. අනේ මට හොඳ කල්යාණ මිත්‍රාසයක් ලැබුණා. නැත්තම් මට පැවිද්දක් ලැබුණා. නැත්තම් මට හොඳ ධර්ම දේශනාවක් අහන්න ලැබුණා ආදී වශයෙන් මේ ලැබුණා වූ සෑම මේ තාම දුර්ලභයි වස්තුන් වල ඇත්තා වූ සුඛ භාවය තේරුම් අර ගන්නව නම් ඒ පුද්ගලයා මේ පුංචි පුංචි දේවල් නොලැබුණා පුංචි පුංචි දේවල් අඩුපාඩු වුණා කියලා කවදාවත් කන පින්නම් ගන්නෑ. අඬා වැටෙන්නේ. අඬා වැටෙනව නම් මෛත්‍රියක් නෑ. ප්‍රධාන වශයෙන් Tamanට මෛත්‍රියක් නම් මේ අත්තු තමයි අද ප්‍රධාන අමෝර විදියට මේ ලෝක මෛත්‍රියක් ගැන කතා කරන අනුට අනුකම්පා කරන්නයි ලෝක සේවාවටයි සමාජ සේවටයි බහගෙන තියෙන්නේ උන්දලාගේ කියන කුෂ්ඨේ පහන ගතියට කරන රෝග විකාරයක් ඒක මෛත්‍රිය කියලා කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. අපිට මේ හම්බෙලා තියෙන ඉතාම දුර්ලභ අවස්ථාවේ අපි එළියට ආව හොඳ පැත්ත, සුඛ පැත්ත, සුඛ පරමත්තායම් භික්කවේ චෙත්මත්තා චේතෝ විමුක්ති වගේ හැම දෙයකම ඇත්තව හොඳ පැත්ත සලකන්න බලනවනම් අර කලින් කිව්වාගේ හදිසි තීන්දු ගන්න තද තක්කුමුක්කක් වෙන්නේ නැහැ. ඒ වගේම ලැබිච්ච අවස්ථාවේ ඒ කාන්තේම ඒ සුඛය බුද්ධ විඳින්න ඕනේ. එතකොටයි චිත්ත සමාධිය. එනිසා මේ සුඛය පදනම් කරගත්තා කියන කතාව අර අපි කලින් අති සාකච්ඡා කරපු පස්සද්ධිය ගැන කතා කරනකොටත් කොහොම වැදගත් වෙනවා. ඊගාවට අද කතා කරමින් පවතින ආ වූ සමාධියකට වැදගත් වෙනවා. මොකද පස්සද්ධිය ගැන කතා කරනකොට පස්සද්ධිය ඇති කරන්න මොනවද ආසන්න කාරණා වශයෙන් නැත්තම් පෙන්නලා තියෙන හේතු සාධක හොඳ ආහාර ලැබෙන්න. හොඳ ඉරියව්ව ලැබෙන්න. ඒ වගේම හිත හොඳට තමයි හිතේ මැදවත් යෙදෙන්න. මේ ඊත්තු සප්පාය ලැබෙන්න. මේ මෛත්‍රී භාවනා කරනකොට ඔක ඕම මතක් වෙනවා. මෛත්‍රී භාවනා කරන කෙනා වාඩි වෙලා තන හොඳට තමන් ඉඳගෙන ඉන්න ඉරියව්වේ සැපවත් භාවයේ අනිවාර්යයෙන්ම සලකා බලන්න ඕනේ මෛත්‍රී සමාධියක් ගන්න කලින්. එහෙම නැතුව කුරුසට තියලා ඇන ගැහුවා වගේ එහෙනම් දැඩි මේ මේ යෝග වෘත අනුව වාඩි වෙලා මම අදම නිවන් දකින්න ඕන අදම මෛත්‍රී ලබා ගන්න ඕනේ කියලා දැඩි හිත ගත්තට ඒ දැඩි හිත කවදාකවත් මෛත්‍රී හිතත් එක්ක මෛත්‍රී සංකල්පයත් එක්ක යාවේ. ඒක නෙවෙයි මෛත්‍රී කියන්නේ. මෛත්‍රී කියලා කියන්නේ මේ ඔක්කොම හොඳට බලන්න ඕනේ. ඔක්කොගෙම තියෙන හොඳ පැත්ත සලකා බලන්න ඕනේ. සලකා බලනකොට හිතේ ප්‍රසාදය සුඛය පහළ වෙනවා. සුඛේ පහළ වෙන්නේ නැත්නම් සාමාන්‍ය බුද්ධිය දෝලා ඒක සුඛේ පහළ වෙන තැනට හදා ගන්නවා. ඒකයි අපි මේ භාවනා මධ්‍යස්ථානවල තියෙන්නේ. ඒකයි අපි මේ තාමත්ම බලවත් වූ හෝ සුළු හෝ ඥාති පරිවර්තයක් අයින් කළේ. ඒකයි අපි මේ දෙවේලේ වත දෙන මේ වස්තු පරිභෝග අයින් කරේ. ඒ වයින් කරේ මොකටද? අර ලබනා උත්පාද කාලය උතුම් කළා කලක ගණ්ඩායි. ඒ නැත්තම් මේ නෑදායන්ට පහඳින එකයි වස්තුවට පහඳින එකයි කියනා වූ මනුස්සකම නීච කරන ධර්ම වලින් තොර වෙන්න. ඒ වගේම අපිට ලැබුණා වූ ඉහකන අහකන දිවනාසය කියන ඉඳුරංගෙන් උත්තරම ප්‍රතිඵල ගන්නයි මේ ලෝකේ කියනා වූ මේ අභිවෘද්ධියවත් මේ සූසාන වර්ධනයේවත් අපි මේ ඉන්ද්‍රියන් පිනවන්න නෙවෙයි ගත කරන්න නෙවෙයි අපිට ලැබුණ කල්යාණ මිත්‍යාසයට 100ට 100ක් ලකුණු දෙන්නයි අපිට ලැබුණා වූ මේ කාලේ පවතිනා වූ පැවිද්දට පුළුවන් තරම් සමීපව ගෙලියදී ගත කරන්නයි ධර්මානුරූපව ගත වෙන්නයි ඒ ලබාගෙන පස්සේ උනත් මෛත්‍රී අදහස නැත්තම් නැත්තම් සුඛය පස්සද්ධිය කියන එක හැඟීමක් නැත්තම් ඒ තුලත් කටුකයක් හදාගන්න පුළුවන් අවුල් පාස හදාගන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි භාවනාව කියලා කියන්නේ එහෙම භාවනාව yaadෙන්නේ. හැම වෙලාවෙම සුන්දර හැඟීමක් හිතේ තියෙන්න ඕන. දුක්ඛ සත්‍ය හොයාගෙන ගමන පව හැබෑව. නමුත් බුදු පියාණන් වහන්සේ මද හිණාවකින් ලෝකයට සංග්‍රහ කරන්නේ උන්වහන්සේගේ දුක නොදැනෙන නිසා නෙවෙයි. නමුත් ඒ දුක ජය ගන්න නම් අර කාමෝජ්‍ය ප්‍රීතිය, පස්සද්ධිය, සුඛය අනිවාර්යයෙන්ම සමාධියට කලින් පහළ වෙනවා. නිසා සමාධිය ඇති කිරීමට කලින් කවදාවත් වංචනික ධර්මත් එක්ක මේ වැඩි කරන්න බෑ. ඡත මායාවී ගතිත් එක්ක මේ වැඩි කරන්න බෑ. අනිවාර්යයෙන්ම පුංචි දරුවෙක් වාගේ, පවකට උණුසුම ලබන පුංචි දරුවෙක් වාගේ, මලක් ඉදිරියටපත් වෙච්ච බඹරෙක් වාගේ, ඊ타ත්ම සැහැල්ලු, ඊ타ත්ම එළඹ සිටි ගතියක් හිතේ ඇති උනේ නැත්තම් අර පාමුච්ච පීටි පස්සති සුඛ පහළ වෙන්නේ. ඒතකොට මෛත්‍රී පහළ වෙන්නේ. මෛත්‍රී වගේ ධර්මයක් මුනේ හිතේ නැත්නම් ඒ පුද්ගලයාට මේ සමාධියක් ගන්නවා. ඒක නිසා අත්කිලමත අනුയോഗය කියන එක හොඳට ධර්මානුකූලව ධම්මවිචේත අනුව සලකා බලන්න ඕනේ. නැත්නම් කායදවත් දීමක් කියන මේ ධර්මතාවයත් එක්ක ඒ සමාධියක් ගන්නවා. ඒ නිසා මොකද සමාධිය ආසන්න කාරණා වෙලා තියෙන මේ සුඛ පරමත්තායි. මෙන්න මේ සමාධිය ඇති කිරීම සඳහා කාරණා 10ක් අටුවාචාරින් වහන්සලා පෙන්නනවා. ඒක යෝගාවචරයාගේ දැනගැනීම සඳහා අපේ අපත්‍යදාල මාහිමි පාණන් වහන්සේගේ පොතේ දුවට විස්තර සහිතව සඳහන් කරනවා. එතකොට මේ පුද්ගලයාට වැටහෙනවා හොඳ පැත්ත නැත්නම් මෛත්‍රී හිතක් සමාධිමත් හිතක් ඇති වෙනකොට හොඳ පැත්තට ලකුණු ටිකක් ඒ මොකද හිත කවදාකවත් අතීතය අනුව යමින් නැත්නම් අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපතිතං කිය විදිහට අතීතය අනුව යමින් Tamanට දෙස් දෙන්නේ වද දෙන්නේ වික්ෂෝපයටපත් වෙලා නැහැ හිත. ඉතින් සමාධියක් තියෙන කෙනා හිතවිලි අනුව නම් Tamanගේ හිත මේ සැලෙන්නේ එයාට මේකේ ලකුණක් ගන්න පුළුවන් අතීතයට හිත ගමන් කළා නම් අතීත අනුධාවණං චිත්තං අතීතයේ අනුව දුවන හිතක් නම් වික්ඛෝපාණපත්තං අනිවාර්යයෙන් බුද්ධ ආදී උතුමයන්ගේ පවා ඇති වෙන්නේ නම් වික්ෂෝපේම බුද්ධ ආදී උතුමයන් වහන්සේට අතීත අනුධාවණයක් නැහැ නමුත් මේ සිද්ධාර්ථ තව තාපස කාලේ හරි ගත්තන අනේ මේ 6 අවුරුද්ද දුෂ්කර ක්‍රියාව කරපුවා එහෙම නැත්නම් මේ කටයුතු පිළිබඳව උනාලේ සතුටු වෙන්නේ කනගාටු වෙන්නේ නැහැ නමුත් ගිහි මේ ගිහි කියනට ඊට වැඩිය හොඳ වචනයක් සත්‍යන කියන වචනේ පෘථග්ජන කෙනෙකුට බැලුවොත් නම් අතීතය අනුධාවනය කළොත් ඒකාන්තයෙන්ම ඒක පශ්චාත්තාපේ තමයි. තැවීම තමයි. වික්ෂෝපේ. ඒ නිසා අපි අතීතයට ගිය හිතක් නම් හිත අතීතයට ගිය බවෙන් හෝ අපිට කණෙන් අල්ල ගන්න පුළුවන් හිත. දැන් වික්ෂෝපයටපත් වෙච්ච බවෙන් හෝ හිත කණෙන් අල්ල ගන්න. එහෙම නැත්නම් සමාධිය නෑ කියලා හෝ කණෙන් අල්ල ගන්න පුළුවන්. එනිසා මේකේ વિશે දක්ෂ වෙන්න නම් මේ තුනෙන් එකක් දැනගන්න මේ වික්ෂෝප වෙච්ච වෙලාවෙදීම යෝගාවචරය යෝනිසෝමනසිකාරය යොදවන්න ඕන. ඒකත් කොට සමාධිය තියෙනවා. එවනත අනාගත පටිගණකණං චිත්තං විකම්පිත. අනාගත සැලසුම් අදන මට ඒ වැරදුනාට මම මත්තර නම් මෙහෙම කරන්නේ මම මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා අර මුරුඟ ගහයට බුද්ධියගත්ත මිනිස්සයා වාගේ අනාගත හීන සම්පරාවක් ඇති කරන්න පටන් ගත්තොත් හිත කම්පණය වෙන්න පටන් ගන්නවා. එතකොට සමාධිස්ස පරිපන්තෝ සමාධියට බාධායි. නිසා හිත ඉතරහට ගියයි කියලා දැන ගැනීම හෝ කම්පණය වීම හෝ සමාධිය නැතිවීම හෝ කියන මේ කන් තුනේ එක කණකින් අල්ලා හොල්ලන්න පුළුවන් හිත ඉතිවිලි දිගේ යන්න හදට යනවා. ඊගාවට ලීනං චිත්තං කෝසජ්ජාන පදිතං. හිත අරමුණ හරියට මෙනෙහි කරන්නේ ඉස්සරහ තියෙනවා කමක් නැහැ දැන් මට හොඳට සමාධිය තියෙනවා කියලා හිතලා හෝ මේ භාවනාව හරි ගියා කියලා හිතලා හෝ අර මෙනෙහි කිරීම අඩු කරලා එහෙමම ඉරියව්ව වැක්කරෙන්න පටන් ගන්නවා ඒකට කියන අපි ලීන හිත කියලා. කෝසජ්ජාන පරිත කුසීත බවට වැටෙන. සමාධිස්ස පරිපන්තු. ලක්ෂණ තුනක් තියෙනවා. සක්‍රීය කර්මාන්තයේ යෙදෙන්නේ නැහැ. මානසිකාර්යය දුර්වල වෙනවා. ඒ දුර්වල වීම අනුව හිත නිකන් මේ වෙදර ටිකක් හොඳට අයිස් පෙට්ටියක දාපුවම කැටි ගැහෙන වාගේ අය පාම් පෙත්තකවත් උලා ගන්න බැරි තත්යකට කැටි ගැහෙන තත්යකට එනවා. කුසීත බවටපත් වෙනවා. එතකොට සමාධිය කැරේ. එහෙම නැත්නම් අතිපග්ගහිතං චිත්තං වික්ඛ අතිපග්ගහිත කියන දැඩි වීර්ය කරන්න ගිහිල්ලා ඕනකට වැඩිය මම මේ පරියන්කේදීම අදම නිවන් දකින්න ඕනෑ කියලා දැඩිව උත්සාහ කරන යාම නිසා හිත වික්ෂිප්ත භාවයටපත් වෙනවා. එතකොට සමාධිය කාලය. ඒව නැත්තම් අබිනතං චිත්තං රාගානුපතිතං. මේ කයේ තියෙන පාස්කමක් හෝ තම මොකක් හරි මේ ආසාවක් නිසා හිත රාගයට වැටුනොත් ඒ සමාධියට පරිපන්තයි. සමාධියට බාධකයි. එහෙම නැත්නම් අපනතං චිත්තං පටිඝානුපටිත. අරමුණ රුස්තන්නේමනේ. අරමුණට හිත යොදන යොදන ගානේ පණි. එතකොට නුරුස්නා ගති පහළ වෙනවා. එතකොට සමාධිය විසිරියන. ඒස අභිනත භාවය අපනත භාවය. එතන මේක රාගය හෝ ද්වේෂය. මේ දෙක නිසා අරමුණත් හිතත් එක්ක පවතින ආ වූ සන්දහානේ කැඩෙනවා. මේ කරුණු 6 නැත්තම් ඒකට කියන පරිපන්ත ධර්මේ බාධක ධර්මේ මේ පරිපන්ත ධර්ම නැත්තම් ඒත් හිත සමාධි නැත්නම් සමාධිතේ මේව නැති බව දැන ගැනීම පස්සට අපි සඳහන් කරන්න බලාපොරොත්තු වෙන විදිහට සමාජයට ආධාරක වෙන විදිහට අජුපෙක්කනතාවයි ඇති මේ මට දැන් හිත අතීතයට දුවන්නේ හරියට ආරමුණීමයි අනාගතයට දුවන්නේත් නැහැ ඊට කෝසජ්ජයට වැටලා නැහැ කුසීත කමට බුබ්බඩ කමට වැටලත් නැහැ. ඒවා ඕනකට වැඩි කලබල වෙලත් නැහැ. රාගයකුත් නැහැ, ද්වේෂයකුත් නැහැ කිව්වහම හිත කුල්මත් වෙනවා. අච්චුපේකනා කියලා කියන්නේ ඇති හොඳ දැනගන්න. ඒක සමාධියට හොඳ ආධාරයක්. මෙන්න මේ කියපු කාරණා හයට අමතරව ඕදාන ධර්ම හතරක් සඳහන් කරනවා පරිසම්පදා මාර්ගයේ දාන වෝසක් වොස්සග්ගු ප ဋ ාණේ කත්තං කියලා. එහෙම නැත්නම් සමත නිමිත්තොප්පඨාණේ කත්තක්, පයලක්ඛනෝපඨාණේ කත්තක්, නිරෝධපඨාණේ කත්තක් කියලා ඒකත් භාවයේ ඇති වෙන්න ආරව පරිපන්ත ධර්මනේ. ඔබාදක. මෙන්න හේතු ආදක ධර්ම හතරක් වෙන්නේ. අපි කලින් කිව්වේ සමත විපස්සනා විතරයි. එතන හතරක් වෙනවා. එකක් තමයි ඒ සමතේටත් විපස්සනාවටත් කියන භාවනාවට කලින් කෙනෙක් දානයක් දීම පිළිබඳ සතුටක් ඇති කරනකොට අපි කියන්නේ චාගාන පස්සන කියලා. ජීව දානයක් පිළිබඳ සතුට ඇති වෙනකොට ඔස්සග්ගුපත්ඨාණේ කත්තං කියලා ඇතිනාව Taman දුන්නා වූ විසර්ජනය කළා වූ අනුන්ට පැවරුවා වූ ත්‍යාග කළා වූ කාරණාව සිහිපත් වෙනකොටත් හිත මේ ප්‍රසාදේ පාලනවා. පස්සද්ධිය පාලන සුඛේ පාලනවා. ඒක ත්‍යාගාදි මුත්තාණං කියන ත්‍යාගයේ බහුල කර ඇත්තා වූ චරිත ලක්ෂණයාට සමාධිය ඇති වෙන්න කාරණාවක් වෙනවා. මේ තල් භාවනා මට්ටමට කලින් ඇති Taman කලා වූ සමහර රට ලොකු ස්වාමීන් වහන්සේලාගේ හඳුනා ගන්නවා මේ ත්‍යාගය කියනකොට පංචිල් පද පහක් ත්‍යාග පහක්. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා සිල්පද සලකන්නේ අග්ග දානං මහා දානං කියන අබේ දාන. සතුන් නොමරා සිටීම නම් වූ සතුන්ට අබේදී. හොරකම් නොකර සිටීම නම් වූ අබේ දාන. කාමයේ වර්ධවන්න හැසිරීම නම් වූ අබේ දාන. ඒස් වචන බොරු වචන කේලා වචන පරස වචන නොක් කියනා වූ અભේදාන. මත්පැන් පානීය ආදී දේවල් અભේදාන. මෙන්න මේ විදිහට දාන සීල දෙක Tamange ගුණ චර්ජය ගැන කල්පනා කරනකොට ඒ හිත සමාධිගත වෙන්න පුළුවන්. ඒකාග්‍ර වෙන්න පුළුවන්. ඒකත් බාර ගන්නවා මේ පරිසම්බිදා මාර්ගයේ සමාධිය ඇතිවීමට අවශ්‍ය වූ දාන ධර්මයක් හිතේ පිරිසුදු බව ඇති කරන ධර්මයක්. ඊගාවට සමත නිමිත්තුප්පဋාණේ කත්තක්. සමහරුන්ට පෙළකලා වූ නීලකසිනාදී දේවල් මේ ආත්මදී දකින්නකොටම අර ජන්මා ජන්මාන්තරගතව ඒ උපනිෂ්ඨේ සම්පත්‍ය අනුව පහළ වෙන එක දකින්නකොටම අනිකුත් පරිසරධාරකත් එක්ක එකපාරට හිත එකඟ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Taman මේ ආත්මෙදීම කලින් කලින් කරපු භාවනාවක් පස්සේ කැඩිලා ආයසරයක් ඒකම කරනකොට අර පරණ නිමිත්ත පහළ වෙනවත් එක්කම වහාම හිත සමාධිගත වෙනවා. ඒකට කියන්නේ සමත නිමිත්තුප්පත්ථාණේ නැත්තම් සමත නිමිත්ත පහළ වීම නිසා හිතේ ඇති වුණා වූ ඒකාග්‍රතාවය. ඒක සමත යානිකස්ස කියලා සඳහන් කරනවා. සමත භාවනා කරන්නට හම් වෙන ඒකාග්‍රතාවය. ඊගාවට වය ලක්කනුප්පත්ථාණේ නැත්තම් කියනවා සංස්කාර ධර්ම කොටාස්කට හිත යොදනකොට ආනාපානෙත් මේක හැපෙන හැටි ගණන් ගන්නකොට ඒවන තම්පිඹීම හැකිලිමේ ඒ ධාතු කොටාස දැකලා හොඳටම හිත කර්මණී වෙනකොට වේගෙන් මෙනෙහි කරමින් අරමුණේ ඒ ශීඝ්‍රයෙන් ඒ ධාතු ගුණ ඒ වාගේම නාම ධර්ම උහාම වේගෙන් ඇතිවීමෙන් පවතිනවා ඇතිවීම පැවතීමෙන් නැති වෙන ආකාරයේ වේගවත් හිතර දකින්නකොට පුදුමාකාර ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඒකට කියනවා වය ලක්ෂණෝපට්ඨාණේ කත්තම් කියලා. ඒක ඔය සාමාන්‍ය හොඳටම භංග ඥාන අවස්ථාවේදී බොහෝම ප්‍රකට වෙනවා. ඒ මොකද අර බලව උද්‍යප්පිය අවස්ථාවේ ප්‍රකට වුණාට ඒක මේ උපක්ලේශ ධර්ම වලින් තාමත් ආවරණය වෙලා තියෙන්නේ. ඒ උපක්ලේශ ධර්ම අයින් කරලා හරියට අරමුණයි හිතයි පමණක් සීක්‍රයෙන් එකිනෙකට සමපාත වෙලා සමීප වෙලා උස්සන්න වෙලා ක්‍රියාත්මක වෙනකොට පුදුමාකාර විදිහේ ඒකාග්‍රතාවයක් හිතේ ඇති වෙනවා. අර සමන්තේ විතරක් දන්න කෙනාට ඒක අදාහ ගන්න බැරි තරම්. කොහොමද මේ විදිහේ සංස්කාර ධර්මයකට හේතු යොදනකොට මේ ඒකාග්‍රතාවය එන්නේ කියලා. නමුත් මේ පරිසම්බිදා මාර්ගය විස්තර කරලා දීලා තියෙනවා. ඒක විපස්සකාණන් කියලා විපස්සනා කරන පුද්ගලයාට ලැබෙන එකක්. අනිත් එක නිරෝධෝපත්ථාන එකක් තන් කියනවා. යම් ආකාරයකට මාර්ගඵලයක් ලැබුව කෙනා නැවතත් ඒ මාර්ගඵල සුඛයට සමාපත්තියට සමවැදිච්චාම ඇති වෙන සුඛයට කියනවා නිරෝධෝපත්ථාන එකක්. අරමුණක් පේන්නේ නැහැ. නමුත් ඒ අරමුණේ මූලික ලක්ෂණ වගේකට පූර්ණ හිත නෙවෙයි හොඳ සමාධිමත් වෙච්ච හිතපත් වෙච්චාම කිසියම් ව්‍යාපාරයක් කරන්න නැතුව ඇය ගණන් ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. Nirodhe pain අරමුණ ගෙවි යාම නිසා ඇති වුණා වූ හිතස. නමුත් හිත නින්දට වැටලා නැහැ. කුසීතකමකට වැටලා නැහැ. හොඳටම හිත අර Nirodhayම අරමුණු කරගෙන බොහෝ වේලා ගත කරනවා. මේක තමයි හුඟක් වෙලාවට සංකාර උපේක්ඛා අවස්ථාවේදී යෝගාවචර ප්‍රකාශ කරන්නේ ඒ හිත අටුවචාන්වාදල සඳහන් කරන රහත් හිතක් වගේ කියලා. සංස්කාර ධර්ම කොච්චර ආවත් ඒ එකකටවත් ඒ වගේ ප්‍රත්‍යක්ෂ දලකණ්ඩ යන්නේ නැහැ රූප ලක්ෂණ ආකාර මොනවත් නැහැ එනවා යන. ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. තමයි බලාගෙන ඉන්න අරමුණ නැත්තටම නැති ගන්න. නැත්තම් ගෙවිලා සම්පූර්ණයෙන්ම ගිහිලා. නමුත් අරමුණ තියෙනා වාගේ හිත නැගිටලා. හිතේ නෑ වැටිලා. හිතේ නෑ මේ මොනවා හොයන ගතියක්. හිතේ නෑ මෙනෙහි කරන ගතියක්, හිතේ නෑ මානසිකාරය යොදන ගතියක්, ප්‍රයෝග ප්‍රතිපස්සත්ති. ප්‍රයෝග සම්පූර්ණ මත හැරලා. හරියට මේ කුලම් වදින් නැතනකපත් වෙන පහන් දැල්ලක් වගේ හොඳට හිත නැගිටලා තියෙනවා. කිසිසේත්ම කම්මැලිකමක් හෝ කුසීතකමක් හෝ ඒකාකාර ගතියක් මොනවාක්වත් මේ වාතේ නැති තැනක නිශ්චලව පවතින ආව පහන් දැල්ලක් වගේ කියලා ඒ සමතේ හොඳ ප්‍රකට අවස්ථාවක්. මෙන්න මේ හතර ආකාරයකට පුද්ගලයෝ හතර දෙනෙක් මේ සමතේට අවශ්‍ය කරන්නා වූ ඒකාග්‍රතාවය ලබනවා. මේක මේ සමත ක්‍රමය තමයි සම්ප්‍රදාන කූලව සූත්‍ර වල ගොඩක් විග්‍රහ වෙන්නේ. නමුත් ඒ සඳහා අපි සමතේ සඳහා ඇති වෙන සමාධියට අපි කියනවා අප්පනා සමාධිය කියලා. අපි ඒ සඳහා ගන්නෙ ඒක යෝගාවචර හොඳට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ ප්‍රත්‍යක්තියක්. මෛත්‍රී භාවනාව බුද්ධානුස්සතිය එහෙ නැත්නම් ආස්වාද ප්‍රසවාස හුස්ම රැල්ල එහෙ නැත්නම් ওই සමතලි කර්මස්ථානවල ඉතුරු හැම කර්මස්ථානයකටම අයිති කරගන්නේ අපි ප්‍රඥාප්තිය. ඒ ප්‍රඥාප්තිය අරමුණ අනෙකුත් අරමුණු සේරම අයින් කරලා එහිම හිත නිමග්න වීමට අපි කියනවා ඒකාග්‍ර වෙනවා කියලා. ඒකට උපචාර අපනාවතේ ඒ සමාධිය අපි නම් කරනවා. අපි ඒකට කියනවා සමත සමාධිය කියලා. ඊට වෙනස් විපස්සනාව නැත්නම් විපස්සනා සමාධිය ඒ සඳහා අපි ගන්න සංස්කාර කොටස. ප්‍රත්‍යක්ෂයක් නේ. සංස්කාර කොටසක් කියලා කියන්නේ එක්කෝ ඒක ඇහෙන් අත්දකින්න පුළුවන්. නැත්නම් කන මාර්ගයෙන් අත්දකින්න. එනතන් නාසයේ මාර්ගය. එනතන් ජීව මාර්ගයෙන් එනතන් කය මාර්ගය. එනතන් හිත මාර්ගය. මේ වර්තමාන මොහොතේම එළඹ සිටින තමන්ගේ අත්දැකීමට ලක් වෙන ප්‍රත්‍යක්ෂයට ලක්වන එකක් තමයි මේ සංස්කාර කොටස. ඒ සංස්කාර කොටසක් වෙයි අර ප්‍රඥාප්ති ගත්ත කොටසයි අතර වෙනස ප්‍රඥාප්තිය බොහෝ වෙලා බලන්න පුළුවන් ගතියක් තියෙනවා. අපි හදලා ගන්න පාඨවි කසින මණ්ඩලයක්. එතන බුදු ගුණ ඕන වෙලාවක බලන්න පුළුවන්. නමුත් ආස්වාද ප්‍රසවාදන ඉතාලේ හැපීම ගත්තොත් සීග්‍රයෙන් වෙනස් වෙන සංස්කාර කොටස. බිම්බී මැකිලිම ගත්තොත් එකට එකක් ස්පාසු නොතබ වේගෙන් වෙනස් වෙනවා. සක්මනේදී විසවීම යැවීම තැබීම ගත්තොත් එකට එකක් ප්‍රතිස්ථාපනය කරන සංස්කාර කොටස් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා අර එකම ප්‍රඥාත්ති අරමුණක් මත පවා සමාධිය ඇති කරගන්න අපහසු හෝ ඒක විතරයි සමාධිය කියලා පිළිගන්න කෙනෙකුට ඒ පටු භාවය නිසා හිතා ගන්න අමාරුයි මේ තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙන විපස්සනා අරමුණක අර විදිහටම වයලක්කනුප ဋ ාණේකත් සංකින විදිහට මේ අරමුණේ වියෝ වීම නැතිවීම අනිත්‍ය භාවයේ මත ඒකත්ව භාවයක් ඇති වෙයි කියලා හිතන්නවා. ඒ නිසා ඒ විසුද්ධි මාර්ග විසුද්ධි මාර්ගයේ ලියලා තියෙන ටීකාවේ ඒක හොඳට විස්තර කරලා පෙන්නලා දීලා තියෙනවා. ඒ සම මේ කණික චිත්තක් චිත්ත ඒකාග්‍රතාව කියලා කියන ක්ෂණ මාත්‍ර වශයෙන් තමයි එතන චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන්නේ. ඒ කියන්නේ ආසද ප්‍රසාද නිසා ඇති වෙන හැපීම ගත්තොත් එක චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. පිම්බීම සහ ඇකිලිම ඇති විස්තර ගත්තොත් පිම්බීම මූලික දීර්ඝ ක්‍රියාවලියක්. එක දිගට එකට පවතින දෙයක් නෙවෙයි. ඒ ඒ ක්‍රියාවලිය ඒ ඒ ජවනිකාවෙන් ජවනිකාට සීඝ්‍රයෙන් හිත වහවහ යොදමින් සීඝ්‍රයෙන් මෙනෙහි කරමින් බලනකොට ඒ වය ලක්ෂණය දකින්නකොට කොච්චර සීඝ්‍රයෙන් ඒක වියෝ වෙන්න ගියත් නැති වෙන්න ගියත් කැඩී බිඳී යන්න ගියත් දැක ගන්න පුළුවන් ශක්තියක්. ඒ මතම හිත ඒකාකාර වෙනවා. ඒක ඒක සඳහන් කරන්නේ ඒකාකාරේන නිරන්තරං පවත්තමානෝ අතිපක්ඛේන අනවිවූතෝ චිත්තං අපිතෝ විය චිත්තං ඒක අපිතෝ විය චිත්තං නිච්චලන්ට අපේති කියලා. ඒකාකාරව ඒ අරමුණේම හිත පවත්තනකොට නැත්නම් අරමුණට ඒ වෙලාවේ ශීක්‍රයෙන් මෙනෙහි කරමින් හිත නංවනකොට පිටක්කේට දක්වනකොට ප්‍රතිපක්ඛේන අනබිභූතෝ අනිකොත් කිසිම අරමුණකට වැද ගන්නට හිතත් අරමුණත් අතර ඉඩක් නොතබ ශීක්‍රයෙන් මෙනෙහි කරනකොට නීවර ධර්මයන්ගෙන් යටපත් නොඋනේ අප්පිතෝවිය චිත්තං නිච්චලන්ත අපේති අර්පණා සමාධියකට බැසගත්තාසේ නැත්නම් සමත සමාධියක දක්වන රසය වගේ රසයක් ඇතුව හිත නිශ්චල භාගයටපත් වෙනවා. ඉතින් මේක පිළිබඳව තමයි අර කලිමුත් අපි සඳහන් කරපු විදිහට මේ සමත සමාධිය විපස්සනා සමාධිය පිළි පිළිබඳව ඇති වාද විවාද වලට මුල් දෙන කාරණාවක් මේ සඳහන්. මේකට සාමාන්‍ය අපි මේක හොඳයි මේක තිය යුතුයි මේකෙන් තමයි මේකත් ඇත්ත කියන පැත්තෙන් අපි ආස්තිකව නිදර්ශනයක් සලසනම නැහැ. සමත සමාධිය කියලා කියන්නේ එක තැනක නතර කරවලා තියෙන ඉලක්කයකට නොවැරදී හරියටම වෙන්න ලෑල්ලක් හයි කරලා තියෙනවා ඒකේ රවුම් ගානක් ඇඳලා මැද තිතක් තියෙනවා හරියටම ඒ ලෑල්ලට එල්ල කරගත්ත තුවක්කකින් දිගටම වෙඩි තියෙනවා ඉලක්කයටම වදිනවා එතකොට ලොකු සතුටක් ඇති වෙනවා ඒ වගේ වෙනුවට පණින්න සතෙක්ගේ පිම්මට වෙඩි තියන්න පුළුවන් නම් හරියටම පපු කැනත්ත පදාරු කරගෙන යන්න. පණින පණින පිම්මට. හරිතත් වඩා. ආන්නේ වගේ තමයි මේ පණින පින්මට තබන සමාධියකට බැසගත්තාසේ නැත්නම් සමත සමාධියක දක්වන රසය වගේ රසයක් ඇතුව හිත නිශ්චල භාවයටපත් වෙනවා. ඉතින් මේක පිළිබඳව තමයි අර කලිමුත් අපි සඳහන් කරපු විදිහට මේ සමත සමාධිය විපස්සනා සමාධිය කියලා පිළිබඳව ඇති වාද විවාද වලට මුල් දෙන කාරණාවක් මේ සඳහන්. මේකට සාමාන්‍ය අපි මේක හොඳයි මේක තිය යුතුයි මේකෙන් තමයි මේක ඇත්ත කියන පැත්තෙන් අපි ආස්තිකව නිදර්ශනයක් සලසනව නෑ. සමත සමාධිය කියලා කියන්නේ එක තැනක නතර කරවලා තියෙන ඉලක්කයකට නොවැරදී හරියටම වෙන්න බෑ. ලෑල්ලක් අයි කරලා තියෙනවා. ඒකේ රවුම් ගානක් ඇඳලා මැද තිතක් තියෙනවා. හරියටම ඒ ලෑල්ලට එල්ල කරගත්ත තුවක්කුකින් දිගටම වෙඩි තියෙනවා. ඉලක්කටම වදිනවා. එතකොට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ වගේ වෙනුවට පණින සතෙක්ගේ පිම්මට වෙඩි තියන්න පුළුවන් නම් හරියටම කපු කැනත්ත පදාරු කරගෙන යන්න. පණින පයින් පිම්මට. හරිටත් වඩා ආන්නේ වගේ තමයි ඒ පණින පින්මත තබන පින් වෙඩිල්ලක් වාගේ තමයි ඒක සාර්ථක භාවය වගේ තමයි හැබැයි එක පින්මක් නෙවෙයි පින් මෙතන පින්මත පින්මත පිළිචා ගන්න පුළුවන් ශක්තිය වගේ එකක් තමයි විපස්සනා තමයි කණික චිත්තිකකට එහෙම නැත්නම් අපි කියනවා නිශ්චල ඡායා ගන්න මේ කැමරාවකින් ෆොටෝ එකක් හරියටම හොඳට නාභිගත කරන ෆොටෝ එකක් ගන්න පුළුවන් නම් ඒක සමත තමයි එනේ දඟලන තාලෙට වීඩියෝ කැමරාවකින් හරියටම විකතෝම එල්ල කරලා ගන්න පුළුවන් නම් ඒ විපස්සනා තමයි. උන්ට අද කාලේ ඒවා බොහෝම සාර්ථක බවට මේ නව තාක්ෂණයේ මේ මේ චිත්තක්ෂණේ වැඩ ගන්නවා තම කොච්චර දුරද. ඒ නිසා අද මේ විපස්සනා සමාධිය ඒ අභියෝග පිළිගන්නාසුළු පරිසරයක සමාජයකට සමාජයකට බොහෝම සිත් ගන්නාසුළු කතියක්. ඒ නිසා යෝගාවචරයා තේරුම් අරගන්න ඕනේ මේ සමාධිය කියලා කියන්නේ අවුරුදු ගණන්, මාස ගණන්, දින ගණන්, පැය ගණන්, සති ගණන් කියන එකක් නෙවෙයි. චිත්ත ඒකාග්‍රතාවයක් එක හිතක්. හැම හිතකම තියෙන එකක්. අපිට ඒක එක චිත්තක්ෂණේ චිත්තක්ෂණයට එකම රසය දිගට පැවැත්වීමෙන් තමයි වැඩ ගන්න පුළුවන් තත්යකටපත් වෙන්නේ. මෙන්න මේක චිත්තක්ෂණේ චිත්තක්ෂණයට තියෙනවා. නමුත් ඒක විවිධ අරමුණු ගන්නව නන්නත්තර වෙනවා කියලා දැනගන්න එක තමයි සතිය කියන්නේ. සතියක් නැතුව සමාධියක් නැති උනායි කියලා කියන්නේ ඒ මනුස්සයා නිින්දේ. අඩු ගානේ සතිය තිබිලා Taman දැනගන්නවා නම් භාවනා කළත් නැතත් හිත බොහෝ අරමුණු ගන්න ගතියක් තියෙනවා. ඒ අරමුණු ගැනීම අතරේ ඒ ඒ ඒ චිත්තක්ෂණයේ අරමුණු රස විඳින්න නම් එතන සමාධියක් තියෙනවා. නමුත් ඒ සමාධියේ ගුණයක් නැහැ. ඉක්මීමක් නැහැ. එක දිගට පැවැත්මක් නැහැ. ආන්නේ බව තේරුම් ගැනීම තමයි සතියෙන් කරලා දෙන්නේ. ඊට පස්සේ සතිය ඇති වෙච්ච කෙනා මේ සමාධිය ඇති කිරීම සඳහා අවශ්‍ය කරන්නා වූ ඊතුරු ශික්ෂා සම්පාදනය කරනවා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා. ඒ සඳහා අදාළ කාරණා රාශියක් තියෙනවා. සමාධිය ඇති කර ගැනීම නමුත් අවශ්‍ය කර තියෙන ඉස්ලාම මේ සමාධිය කියලා කියන්නේ බොහෝ කාලයක් පවතින වැඩ පිළිවෙලක් නෙවෙයි එක චිත්ත ක්ෂණයක වැඩ පිළිවෙලක්. ඒ නිසා අපිට කොච්චර අත්තර දෙදිද්ද වුණත් කොච්චර වැරදි වුණත් ඊගාවට එන චිත්තක්ෂණය සම්පූර්ණයෙන්ම අලුත්. එක්කෝ මේ චිත්තක්ෂණය අපිට සමථ සමාධිය ගන්න පුළුවන්, එහෙම නැත්නම් විපස්සනා සමාධිය ගන්න පුළුවන්. ඒක නිසා අපි සමථ සමාධිය ගත්ත විපස්සනා සමාධිය නැහැ කියලා පශ්චාත්තාප වෙන්නත් ඕනේ. විපස්සනා සමාධිය ගත්ත සමථ සමාධිය නැහැ කියලා පශ්චාත්තාප වෙන්න ඕනෙත් නැහැ. මේ සමාධිය ඇති කරගත්තට පස්සේ ඒක සමථ ක්‍රමයට විපස්සනා ක්‍රමයට ඕන ක්‍රමයට හදා බෙදා ගන්න පුළුවන්. නිසා මෙන්න මේ කුසලතාවයේ තියෙන මිනිස්යාට විතරයි. මේ හැකියාව කිසිම තිරසනෙකුට නැහැ. කිසිම යක්ෂයෙකුට, ප්‍රේතයෙකුට, නිරිසතෙකුට ගන්න බෑ. සැපවැරිකම නිසා දිවි ලෝකෙටත් ගන්න බෑ. ඉතින් මෙහෙන් අරන් ගියොත් නම් ඕක කරන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකේ පංචේන්ද්‍රයන්ගෙන් සෑහෙන කොටසක් අපි. ඒ නිසා පටන් ගන්න බෑ. ඒ නිසා මේ ක්ෂණ සම්පත්තිය කියන එක ඉතාමත් වැදගත් වෙන්නේ. ඒ නිසා උත්සාහ කිරීම හැර, දිගින් දිගට උත්සාහ කිරීම හැර වෙනත් ධර්මතාවයක් ඇත්තේ නෑ මේ සමාධිය ඇති. ඒ නිසා මෙතුආකල් අරගෙන ආපු මේ බොජ්ජංග ධර්ම දිගට වඩන්න වගේ අනෙකුත් සත්‍ය භෞතිකාක්ෂික ධර්ම වඩන්න වගේ Taman කරන වැරදි ටික සතියට අල්ලාගෙන මේ දිගට මේක ආකාර පැවැත්වීම තමයි සමාධියේ තියෙන හොඳම ක්‍රමය කියලා පිළි අරගෙන ධෛර්යමත් වීමමයි ආරද්ධ විපස්සකයාගේ නැත්නම් අරබණ ලද වීර්යයක් යත්තාගේ ගුණය. ආනේ ගුණේ වඩා ගැනීමටයි මේ කරුණ රාශියක් අපි මේ ඉදිරිපත් කරගත්තේ. බොහෝ කරුණු දන්න දේවල්. නමුත් මේ සමතේට සමත් නැත්නම් සමාධියට ගොනු කරලීම පමණයි මෙතන මේ පැයසුත සිදුුනේ. තම තමන්ගේ අත්දැකීම්නුත් මේ කරුණුත් හේතු කරගෙන ගත කරන මේ වස් කාලේ තමන්ගේ සමාධිය තව තවත් ඒකාග්‍රතාවයට බර හොඳ දැඩි සමාධියක් ඇති කර ගැනීමට මේ ගත කළ කාලයේ ලැබුණු ධර්ම කොටස අත්දැකීම් කොටසත් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත පැය මෙතනින් સમાપ્ત කරනවා. මේ බලාපොරොත්තු වෙමි ලබන සුමානේ මේ සමාධිය සම්බන්ධ තවත් කරුණු ටිකක් සාකච්ඡා කරන්න. ඉතින් ඒ සමාප්තිය ඇතුව අද ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત ඉත්තාවතාචම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti දිට්ඨියා පිටාවතාදනම්මේ ඊ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti විද්‍යා පිටාවතාදනම්මේ ඊ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්‍රා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශද්ධා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශද්ධා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආරිත්‍රාක් කියනවා නම් දේශනාන් පස්සේ නෝසත් බලනායක පිළිබඳව අහන්න කරන් තියෙන ප්‍රශ්න පිළිබඳව අපි විචාරිත්‍රේ සඳහා විනාඩියක් කරගෙන නැත්නම් මෙතනින් අපේ දේශනාත්මක ප්‍රතිවාරය අමාරු වෙනවා ඒකත් කියන එක ඒ කංගතාව කියන එක දෙක මේ විදිහේ වෙනසක් තියෙනවානේ ඒකත් කියනවා ඒකත්තාව ඒ කංගතාව කියන කියනවා සමාධියට සමාධියට පස්සේ ඒකාත්ම ඒකත් කියන්නේ ඒකාත්මී භාවයටපත් වීම සමාධි මුක්ති නිමිති ප්‍රධානී ඒකත්තාව ඒක ඔක්කොම ඒකග්ගතාව ඒකත් කියන එක කොතනින්ද අර මහත්කම් අන්තිම කරේදී මේක දෙකයි දෙකයි තමයි අපිට පහන් දෙන්නේ මොකයි ඔයගොල්ලෝ සම්බන්ධ වචනයක් මතක් කරගන්න බලන්න. ඒකත් මගේ කියලා තියෙනවා. නාමස්කාරක සංඥා ඒකත් එක්ක. ඔය කියන්නේ අර්ථ කියන වචනේ ආත්ම කියන වචනේ තමයි ඒකත් කියන එක වැදෙන්නේ. නමුත් මේ කියන මේ යදන වචනයක් එක තමයි වර්ධය ගන්න තියෙන්නේ. අර්ථ කියන වචනේ ගොස් මේ ඔය අර්ථ අර්ථ අර්ථ දාස්ත්‍ය කියලා කියන්නේ ආර්ථික විද්‍යාවට කියන්නේ. ඒකත් තමයි ලබා ගැනීම වැඩ පිළිවෙල වගේම යම් කිසි මොකක්ද කියන්නේ මේ එක තියෙනවද මේක තියෙනවද මේක තියෙන්නේ ඒක ඒක ඒක ආත්මී භාවයකටපත් වෙනවා කියන කියන්නේ අපි ආනාපානයත් එක්ක ඒකත් භාවයකටපත් වෙනවා කියලා කියන්නේ ආනාපානය වෙන මොනවාක් අක්ෂර ආනාපානට උගත. මේක කාරණා හතරක් කියලා තියෙනවා ඒකේ අර පාළි පොතේ කොටස් කොටස් කරන් තියෙන පළවෙනි එකත් දෙවෙනි එකත් තමයි තුන්වෙනි එකත්. ඒක අර හතර තමයි හිතන්නේ. දාන උපස්ථාන එකත් තමයි. බෝධාන බෝධාන ධර්ම හතර තමයි. දාන වෝසක් වෝසක් උප්පත්තානේ දානය ලැබිලා ඒ දානේ සිහි වෙනම ඇර ඌට වෙන මොනක්වත්ම නැහි ගිහිල. ඒකට ඒකාත්ම වහයටපත් වීම ඒක ඕදාන ධර්මයක්. හිත පිරිසුදු කරනවා. ඒ පිරිසුදු කරන එක සුඛයක් ගෙන දෙනවා. ප්‍රීති සුඛ ඇති ගැනීම නිසා නමාමාගේට හේතු කාරකයි. ඒකාට සමත නිමිත්ත උප්පත්තානේ එකක් ගන්න. සමත නිමිත්තක් ඇති වෙනවා ඒ මොකුත් නැහැ ඒ අරමුණට බහගත්තාම ආය වෙන මුළු ලෝකෙ මොනක්වත් නැහැ. ඒකත් එක්ක ඒකාත්මීය භාවයකට පත් වෙනවා. අර මලක් දැකෝ බඹරෙක් වාගේ මවගේ කණේ කිරිබොමින් ඉන්න දරුවට මේ ඒකම ඉතරයි ආය වෙන මොනක්වත් නැහැ. ඒ වගේ සමත නිමිත්තට බහින වෙලාවක් තියෙනවා. ඒක මේ සමත යානිකයට පෙන්නලා දෙනවා. ඊළඟට වයලක් කනුපට්ඨාන එකක් තමයි සාමාන්‍ය භාවනා නොකරපු කෙනාට වයලක් වෙනවා කියනකොට වමනේ දෙන්නේ. ඉපා වෙනවා. කම්මැලි වෙනවා, ලෙඩ වෙනවා, එපා කියනවා. නමුත් ඒ කියන ද්වේෂිත අයින් කරපු ගමන් අර වාය ලක්ෂණය දකින්නකොට පුදුමාකාර විදිහට බුදුගුණ කියවෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් මේක මේ ද්වේෂයෙන් තොරව දැක්කනේ මේකනේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ දුක දකින්නේ මේ අනාත්මය තුල ඉන්නේ කියලා පුදුමාකාර බැඳිලක් ඇති වෙනවා. ඒක එන්නේ ඔය භංග ඥාන අවස්ථාව. ඇත්තටම මේ දියබිනන අවස්ථාවේ එන ආවකාරණේ පරිබන්ධ ධර්ම වලින් එකක් ආවරණය වෙලා එහෙම නැත්නම් ඒ වය ලක්ෂණය දකිනකොට මොන කර්මද කරන්නේ? එන ඕනම ධර්මයක් සංස්කාර ධර්ම කොයි එකවත් ඒක වය ලක්ෂණය අනුවමයි පවතින්නේ. ආයෙ වෙන්න කොහොමද කටය? එහෙම නැත්නම් අර විරෝධපට්ඨාන එකක්. විරෝධේ පහළ වෙන තමන් කරපු මේ අතිකරගත්තා වූ මාර්ගඵලයක අර සමාපත්තිය සම්බන්ධව මොන ලෝකෙ ගිනිගත්තත් බෑ. ඒ එකක් නෙකේ යත් එක ඒකාත්මීය භාවයටපත් වෙනවා. කාරණා හතර ඕක ඇත්තටම මේ හුඟක් මතු කරගත්ත ගැටි එක කොහෙන් හරි කමන්නේ මේ අර ලෝකෝයි සත්‍යවිද්‍යා විදර්ශන ඥානික පරිපන්ත ධර්ම හතයි බෝධන ධර්ම හතරයි විස්තර කරලා තිබුණා. මම ගිහි කාලේ කියෙන්නේ කියනකොට මට දැනෙනවා මේක නම් භාවනා හතර කොහොම අතගාපු කෙනෙක්ගේ කතාවක්. අනක සාරිපුත්‍ර සාන්තිගේ දේශනාවක් ඒක හුඟ දෙනෙක් මේ පෙන්වන්න ඉදිරිපත් කරන්න හරි බයයි. මොකද හේතුව එක්කෝ සමතේ මාල්ලන්නේ නැත්නම් මේ පසනාවල්. මේකෙදි පෙන්වනවා සමත විපස්සනා කියන්නේ දානෙමුත් පුළුවන්. ඒවා දක්වම යනවා. එනකම් මේ සමතේ සමාධිය ගන්න පුළුවන්. හැබැයි ඒකේ දානෙමයි හිත වෙන මොනම දෙයකින්වත් බෑ අපි කියනවා ත්‍යාගානුස්සතිය කියලා. තමයි මේක හොඳ වටිනා. ඒකෙදි පෙන්නනවා මේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේගෝ සද්ධාතිස්ස කියලා කියන ගම කුමාරක මල්ලි ඔය සම්බු කෙවි එයා තමයි වැඩිම කාලයක් ලංකාවේ රජ කෙරුවේ ආත්ම බෞද්ධ ස්ථාපන ස්ථාපන හැදුවේ දවසක් කැලල්ලක් මැදලා ආපහු එනකොට පැතුරු කොටු වෙලා තියෙනවා. කොටු වෙනකොට කොහොම හරි තමයි ළඟ එදා දවසට බක්මුලක් තියෙනවා. ඊට පස්සේ මුළු දවසම පයින් නෑ. පස්සත් ඉඳලා මේ මම හිතන්නේ නම් මම මට කිව්වේ දෙහිමයි කියන්න ගන්න දෙන්න වීදී නෑ නේද ආපු ගමන් කියන්නේ ඒක කියන්නේ පොඩි දෙයක් දෙන්නත් නෑ අසුබැස හඳ වෙනවා මේ විතරෙන් පැතිරෙන්නේ එනර්ජි ඒක විතරයි කොහොමද අර තිබුණේ එකම දාන එක අරගෙන ඉතින් ඉතරමයි ඊගා දවසේ ගමන් කරපුවා ඉන්න පුළුවන් රාය දානෙට එනකොට මගදී තාමත් සිල්ලන්ත වණස බණවාදී ස්වාමීන් වහන්සේ නමකට අර දාන පාස්තු දුන්නා දාන ප්‍රකට පූජා කළා මේ තේරෙනවා මේ කවදාවත් හැටියෙන් තේරලා තියෙන මොන වන්දන රහතන් වහන්සේලා ඒක හිතේ වැදිලා තියෙනවා මම මෙතෙක් කළා කොච්චර විහෙර විහාර හැදලා කාට දන් දුන්නත් මෙයා තමයි කන්න තුන බක්තියර දුන්නා විතර අසුතක් ඇතිලා නැහැ කියලා මරණ මොහොතේදී ඒක තමයි සීපත් කරන්නේ. මේ යුදදනාවේ කියන වනාන්තරයේ යුදදනාව දැන් අද නම තියෙන යුදදන යුදදනාවේ හතරමං අසමංගුනේ යුදදමුදුන්ට තමයි අංගසේ නැමැති තමයි අපේ වේගය. ඊයොත් නැගිටි යුදදනාව කවදාවත් මේ සංජයනෝදී කවදාවත් නැහැ. මේ අවස්ථාවේ තිබිච්ච ඒවා මේම ආහාර නෙවෙයි. මේ සාමාන්‍ය මොකද අපෙන්න තිබුණා. මේ අවස්ථාවේදී හිතුවා මම සංගයට නොදීකා හදවතක් මේ අද සංගය මේ මේ ආහාරට දීලා සතුටු වෙන්නේ. ඒවල පුවගති වේණින් මහරහතන් වහන්සේ නම කාසින් ඇති. පුවගති වේණින් තියෙන මේ යහපෙන්නේ. ආතින් වැඩලා මේ අවස්ථාවේදී වටිනකොටම බොහොම ප්‍රීතියටපත් වෙලා හිටුමා තමගේ කොටට පූජා කරා. පූජා කරනකොට මේ සංඝයාගේ කොටට පූජා කළා. ඊට පස්සේ අපේ දෙලින්ම කකුල ලෙවදවා මේ දුර්ගමන්නේ. ඊට පස්සේ අස්විනේන කොටට දෙන්න කියලා තමයි කියන සංඥාවක් තමයි දෙන්නේ කියලා අස්විනේන දෙකොටට. දීලා ප්‍රීතිය බුදු විදි ප්‍රීතියක් වෙනවා. ශ්‍රීමන්තන්ගේ රහතන් වහන්සේ ගුණදුමින් දෙවියන් 500ක් මහරහතන් වහන්සේලා සමග දැන් වළඳනවා. ඉතුරු කොටස ආකින් එවුවා කියලා තිබුණා. අන්න ඒ වෙලාවේ රහතන් වහන්සේලා තීකනාගේ මහරජ වෙන්නේ පුදුම දුක්කර දානයක් මේ ඔබ දීලා තියෙන්නේ. ඒක ඒක ඇතුළේ තියෙන වොස්සංගුපට්ඨානයේ කත්තේ වෙනවා නිදර්ශනයක් විදිහට ආය මොකොත් නැහැ කිසිම වෙන දෙයක් නැත්නම් තමන් ජීවිතේ දාහනේ සතුට විතරමයි. හොඳේ බෞද්ධ රාජ්‍යවල නමුත් ඒ කරන වෙන කිසි දෙයකට වැඩිය අන්නරයි අවස්ථාන වල සමාජ බිඳුවාදයකට වගේ දෙන්නේ ඉතින් ඒක තමයි කියන්නේ ඒක ඒකාත්මී භාවයට පත් වෙනවා. එතන දෙකක් නැහැ. ඒකමයි 100%ක්ම හිතේ කියන්නේ. සමහර මතකයේ රෝහන්තිලා හිතේ තියෙනවා. පරිපංක හයක් දීලා තියෙනවා. ඒකෙම එතනම ඊට වාක්‍ය දෙවෙනි වාක්‍යෙට කියලා තියෙනවා මේවයි ඉවත් වීම තමයි හොදාන කියන්නේ. මේ හය ඉවත් වීම තමයි හොදාන කියන්නේ. ඊට පස්සේ වෙනම තියෙන ඊට තව එකක් ගන්න. ඒකත් හතරක් වෙනවා. ඒකත් හතරෙන් වල බොහොම දාලා කරනවා පස්සේ